ධර්මානුශාසනාව පවත්වන දේශකයන් වහන්සේ පුරණ පොකුඹිට විනයාලංකාරාම අධිවාසී පූජ්‍ය ඉල්ලාවල විජිතනන්ද ස්වාමින් වහන්සේ. දැන් සමන්ත චක්කවාලේසු අත්‍රා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 ජිතේනන සේවිතබ්බාති සද්ධාවන්ත පින්වතුනි ගුවන් ඉදිරි සංස්ථාව මගෙන් විකාශනය කරන ධර්ම දේශනා මාලාවක සෙනසුරාදා දිනේ පැවැත්වෙන ධර්ම දේශනාවට සවන් දීමට සෝදානව සිටින සෑම දිනාටම මෙතන සිට ධම්සක් ප්‍රවතුන් සූත්‍රය ඇසුරු කරගෙන චතුරාර්ය සත්‍ය සම්බන්ධ වෙන දේශනා මාලාවක් පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. මීට පෙර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කාරණා සම්බන්ධ කරගෙන බොජ්ජංග ධර්ම වැඩෙන අවස්ථාව බොජ්ජංග ධර්ම වල වටිනාකම බොජ්ජංග ධර්ම හා බැඳිලා තියෙන සම්මාදිට්ඨිය ඒ වගේම හේතුඵල ධහම අ පඨවියාපෝ තේජෝ වායෝ ආදී ධාතු හය ගැන ඒ වගේම බොජ්ජංග ධර්ම එක්ක බැඳිලා තියෙන පංචස්කන්ධයේ අනිත්‍ය, අනිත්‍ය දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ සම්බන්ධ දේශනා සමූහයක් පවත්වන්න යෙදුණා. අද දවසේ සිට සරණවදා කිහිපයක් මේ පින්වතුන්ට පැහැදිලි කරන්න යන්නේ බුදුහාමුදුරෝ බුද්ධත්වයෙන් පසුව දේශනා කරපු පළවෙනි ධර්ම දේශනාව. ධම්සක්පවතුන් සූත්‍රය සම්බන්ධ කරගෙන එහි අඩංගු ආර්ය සත්‍ය හතර පිළිබඳව ධර්මානුකූලව කරුණු කීපයක් පැහැදිලි කරන්න. මෙහිදී මේ පින්වතුන්ට හැමදෙනාටම සිහිපත් වෙනවා. ලෝතර බුද්ධත්වයට පත් වූ අප මහ බෝසතාණන් වහන්සේ උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ ඒ නිර්වාණ ධර්මය මුලින්ම මිනිස්සෙකුට දේශනා කරන්න ඕන නම් ඒ මිනිස්සයා කවුද? නැත්නම් කොයි වගේ පුජ්‍යලයකටද මේ ධර්මය තේරුම් ගන්න ලේසි කියලා. සමන් වහන්සේගේ අතීත අතුරුකම් ජීවත් වෙච්ච කාලය තුලදී අතුරු කරපු පුජ්‍යලය දිහා බැලුවම අවසානයේ ජීවතුන් අතර ඉන්න සුදුසුම පුජ්‍යලය බවට උන්වහන්සේට වැටහෙන්නේ පස්වග මහණු. මේ පස්වග මහණුන් ඒ වන විට බුද්ධ ගයාවෙන් ඈත සාරානාත්වල ජීවත් වෙන බව දැනගන්න ලැබීමෙන් ඒ සාරාණාත්තර බුදු පියාණන් වහන්සේ පාගමනින් වැඩම කරලා ඒ පස්වග මහණුන් මුණ ගැහෙනවා. මුණ ගැහිලා උන්වහන්සේ මීට පෙර අමනාප ස්වરૂපයකින් පෙනුණු මේ පස්සක මහණුන් ළඟට ගියාම එතරම් සුහදශීලී පිළිගැනීමක් නැති වුණත් බුදුහාමුදුරන් වහන්සේගේ තියෙන වෙනදා නැති ඒ මානසික ස්වરૂපය පස්වග මානුන් පසුව හඳුනගෙන උන්වහන්සේට වතාවත් ආදී දේවල් සිදු කරලා පිළිගැනීමක් සිදු කරනවා. ඒ පිළිගැනීමට පස්සේ බුදුහාමුදුරුවෝ පස්වග මහණුන්ට දේශනා කරන ධර්මයේ තමයි වර්තමානයේ අපි ධම්සක් පැවතුම් සූත්‍රය කියලා තේරුම් අරගෙන දැනගෙන තියෙන්නේ. උන්වහන්සේ ධම්සක් පවතුන් සූත්‍රයේදී මුලින්ම ඊට වටින වචන කීපයක් දේශනා කරනවා. ඒ වටින වචන කීපය තමයි දේවේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බ. සාමාන්‍ය සරල අදහස ගත්තොත් මහණෙනි පැවිද්දෙක් මේ සංසාර විමුක්තිය නැත්නම් නිවන සාක්ෂාත් කරගන්න අන්ත දෙක අතහැරිය යුතුයි කියන ධර්මයේ තමයි මෙතෙන්දී බුදුහාමුදුරුව මුලින්ම පස්ව මහණුන්ට පැහැදිලි කරන්නේ. මේ අන්ත දෙකක් අතහැරීමෙන් නිවන ලැබෙනවා කියන ඉංගිය පස්වග මහණුන්ට බුදුහාමුදුරුව දේශනා කරපුවම මෙතෙක් වෙලා මේ පස්වග මහණුන් දරාගෙන සිටිය දික්ටි නැත්නම් දැක්මල් වෙනස් භාවයකට හැරෙන. ඒකට හේතුව තමයි මේ පස්වග මහණුන්ගේ අතීත ජීවිත කතාව. අතීත කියන්නේ පහුගිය ජීවිතවල නෙවෙයි මේ පස්වග මහණුන් මේ manussත්වයේ ලබලා මේ manussත්වයේ තුලම ගත කරපු ජීවිතයට බැඳිච්ච ප්‍රකාශනයක් තමයි මේ බුදුහාමුදුරුව මුලින්ම දේශනා කරන්නේ. ඒ ප්‍රකාශනය තුල තියෙන ධර්ම සාරය අපිට නොතේරෙන්න පුළුවන්. හේතුව පස්වක මහණුන් ජීවත් වෙච්ච ඒ පස්වක මහණුන් වහන්සේලාට තියෙන මානසික අත්දැකීම ආධ්‍යාත්මික අත්දැකීම අපිට නැහැ. ඒ අපිට නැති නිසාෙන් දේවේ මේ වික්ඛවේ අන්තා කියලා බුදුහාමුදුරු දේශනා කරනකොට මේ අන්ත දෙකක් අතහැරීමෙන් සත්‍ය ලැබෙනවා කියන ධර්මය අපිට ගැටලුව. තේරෙන ධර්මයක් නෙවෙයි. එසේ හෝ පසල මහණුන් වහන්සේලාට මේ වචන දෙකෙන් යම්කිසි ධර්මයක් තේරිලා තියෙනවා. මෙන්න මේ පිළිබඳව දැනුවත් වීම වර්තමාන බෞද්ධයාගේ යුතුයකමයි. එහෙම නැතුව බුදුහාමුදුරෝ දේශනා කරපු මේ බාරදුර පළවෙනි ධර්ම දේශනාව හරියට තේරුම් ගන්න වර්තමානයේ අපිට බෑ. එහෙමනම් ඇයි බුදුහාමුදුරුවෝ මේ පස්වග මහණුන් වහන්සේලාට බුද්ධත්වයෙන් පළවෙනි ධර්ම දේශනාවේදී මේ අන්ත දෙකක් ගැන පැහැදිලි කරන්න යෙදුනේ කියලා අපි විමසිලිමත් වෙන්න ඕනේ මේ ධම්සක් පැවතුම් සූත්‍රයේ තියෙන ධර්ම කාරණා තේරුම් ගන්නවා. මේ අන්ත දෙකක කතාවක් ඇයි බුදුහාමුදුරුවෝ මුලින්ම දේශනා කරේ? එකක් එක දෙයක් පැහැදිලි මේ අන්ත දෙකම අත්හැරියොත් පසක මානුන්ට නිවන ලැබෙනවා. නමුත් දැන් මේ අන්ත දෙක අතහැරීම අපිට පහසු නෑ. පසක මහණුන්ට ඇත්තටම තිබුණේ අතහරින්න එක අන්තයයි. දැන් මේ පින්වතුන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කරන අයට මේ නිවන සඳහා අත්හරින්න ඕනේ අන්ත ගණන කෙලවරක් නෑ. එනිසා මේ අන්ත දෙක ගැන අපි ඉගෙන ගත්තා. ඒ අතහරින්න තියා ඒන් යම්කිසි සහනයක් ලබා ගන්න අපිට බෑ. නමුත් බුදුහාමුදුරුවෝ ලබා දෙන ධර්ම මාර්ගයේ සීල සමාධි ආදී ඒ ධර්ම මාර්ගයේ ඉස්සරහට ගියොත් මේ පින්වතුන්ට මේ ජීවිතය තුළ මේ අන්ත දෙකට කොටු වෙන්න පුළුවන්. අන්න එදාට මේ අන්ත දෙකට කොටු වුණොත් කවුරු හරි ශ්‍රාවකයෙක්. මේ අන්ත දෙකට තනි වුණොත් කවුරු හරි ශ්‍රාවකයෙක්. ඒ ශ්‍රාවකයාට හැකියාව තියෙනවා ඒ තනි වෙච්ච අන්ත දෙකේ ඉන්න වෙලාවේ අන්ත දෙක අත්හැරලා බුදුහාමුදුරුව පෙන්නන සංසාර විමුක්තිය අවබෝධ කරගන්න. මේකයි අපිට වර්තමානයේ මේ ධර්මයෙන් ලබා ගන්න තියෙන ප්‍රයෝජනේ. එහෙමනම් අපිට තියෙන අඩුපාඩුව බුදුහාමුදුරෝ දේශනා කරන ඒවන විටත් පස්වග මහණුන්ට තේරිලා තියෙන මේ සංසාර ස්වરૂපයේ අන්ත දෙකකට පමණක් සිර වෙන්න නැත්නම් කොටු වෙන්න ඉගෙන ගත යුතුයි වර්තමාන ශ්‍රාවකයා. පසල මහණුන් එහෙම පළපුරුද්දෙන්ම මේ අන්ත දෙකට කොටු වෙලා ඉන්න අවස්ථාවේදී තමයි බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කරන්නේ. එහෙනම් අපිට සිදු වෙනවා ශ්‍රාවකයේ විදිහට මේ පස්වග මහණුන් වගේ එදා පස්වග මහණුන්ගේ මානසික தත්ත්වය වගේ මානසික தත්ත්වයකට මේ ජීවිතය තුළදී පුරු පුරුදු වෙන්න පුහුණු වෙන්න එහෙන් පුරුදු වෙන්න නම් මේ අන්ත දෙක සම්බන්ධව පස්වග මහණුන්ට ලැබුණ අත්දැකීම් ටික අපි ඒ පස්වග මහණුන්ගේ සහ බෝධිසත්වයන්ගේ ජීවිත කතාවෙන් ඉගෙන ගතියි. ඉගෙනගෙන පළමුව මේ පස්වග මහණුන් හිර වෙලා සිටිය අන්තයත් තේරුම් ගත යුතුයි. ඒ සඳහා එනම් මුලින්ම අපි මේ සූත්‍රයේම ඇතුළත් වෙන ඒ වගේම අපි දන්න බෝසත්ත්ව චරිතය යම්කිසි ප්‍රමාණයකට නැවත සිහිපත් කරගන්න වෙනවා. දැන් මේ පින්වත්තුන් දන්නවා සිද්ධාර්ථ කුමාරයා කුඩා දරුවෙක් විදිහට උපත්ති ලැබලා සාමාන්‍ය රජ පවුලක උපත්ති ලැබලා ඒ සාමාන්‍ය රජ කෙනෙකුට ලබාගත යුතු සියලුම ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන අ විවාහාදී ඒ සමාජික සම්ප්‍රදාය කූල ජීවිතයකට උරු වෙලා යෝරජකමත් අවුරුදු ප්‍රමාණයක් සිදු කරලා ඒ සමාජයේ සාමාන්‍ය කුජලෙක් වශයෙන් ජීවත් වුණා. ජීවත් වෙලා වර්ෂ 29 දී අවුරුදු 29 දී මේ බෝධිසත්වයන්ට කල්පනා වෙනවා ඒ බුද්ධ අංකුරයක් නිසා වෙන්නේ මේ සංසාරගතව ජීවත් වෙන හැම මිනිසයා වගේම මේ තීක්ෂණ සතා පවා යම්කිසි විදිහක පීඩාවකටපත් වෙලා ඉන්නේ. කාටන් නොදැනෙන සෙවණැල්ලක් වගේ දුකකින් හැමෝම විඳලා ඉන්නේ. රජකම සිදු කරන මට දුගී දුප්පතාට මේ දුකින් වෙලීම ස්වභාවිකයි නැත්නම් සමානයි. තිස්සන් සතාටත් එහෙමයි. බැලුවම අනිකුත් සත්වයෝ කියලා හඳුනගන්න බැරි අමනුෂ්‍ය ස්වરૂපයේ ඉන්න කට්ටිය උනත් මේ ගුණේ යුක්ත බව අවුරුදු 29 වෙනකොට හොඳටම පැහැදිලි කරගෙන හිටියේ. ඒ පැහැදිලි කිරීමත් පැහැදිලි කරගත්ත අවබෝධයෙන් උන්වහන්සේ කල්පනා කරනවා මේ රජකම ආදී දේවල් සිදු කිරීම තුළින් සමාජ සේවා කිරීම තුළින් අධ්‍යාපන ආදී කටයුතු වලින් මේ මේ සත්‍ය වෙලාගෙන ඉන්න දුකෙන් මුදව ගන්න බෑ දුකට පිළිසරණක් වෙන්නේ නැහැ නමුත් තමන් වහන්සේවත් මේ දුකෙන් සත්‍ය මුදව ගන්න ඒකට කළ යුතු උත්සාහයක යෙදෙන්න ඕනෑ කියන ඍජු තීරණය මත මේ දුක නැති කරන පිළිවෙලක් හොයන්න මේ සංසාරගතව ගිහි ජීවිතයක් ගත නොකර පැවිදි තත්ත්වයටපත් වෙන්න ඕනෑ කියන උදාර චේතනාව අර බුද්ධ අංකුරයක් නිසාවෙන් අවුරුදු 29 වගේ කාලයේදී ඉස්මතු වෙනවා. මේ ප්‍රතිවලයක් වශයෙන් බුද්ධත්වෝ අභිනිෂ්ක්‍රමණය කරනවා ගිහිගිය අත්හරිනවා. මේ ගිහිගිය අත්හරිනකොට උන්වහන්සේට අවබෝධයක් තියෙනවා මේ දුකට හේතු කාරණා ඇති වෙන්නේ මේ manussත්වයේ තුලින්ම මිනිස්යාට උරුම වෙච්ච දායාද වෙච්ච ඇස් කන් නාසය දිව කය මනස ආදී මෙන්න මේ උපත් ඉන්ද්‍රියන් හයයි අස්කන්නාසාදී ඉන්ද්‍රියන් හරහායි මේ දුක සත්‍යයට උරුම කරලා දෙන්නේ. යම්කිසි සැපක් තියෙද ඒ සැපත් සියලුම සත්‍යයට උරුම වෙන්නේ ඒ සතාගේ කුජලයාගේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය හරහායි. මේ වගේ බෝධිසත්වෝ දැනගෙනම තමයි මේකෙන් පිට වෙන්නේ. කවුරුටත් බෝධිසත්වයන්ට පේනවා මේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ හුඟක් වෙලාවට මේ සැපයි කියන ටික රඳාපවතින්නේ මේ ඉන්ද්‍රිය හයෙන් ප්‍රධාන ඉන්ද්‍රියක් වන කාය ඉන්ද්‍රිය මත. ඒ කියන්නේ කායිකව ලබා දෙන යම්කිසි අරමුණු සඳහා සැපක් විදිහට සලකන එක manussත්වයේ ස්වરૂපයක්. දැන් කයට හොඳ දේවල්, හොඳ අරමුණු, සැප ලබා දෙන්න තමයි ඕනම මිනිස්සෙක් තමන්ගේ ජීවිත කාලයම වෙහෙස වෙලා ගෙවල් දොරවල්, ඉඩම් කඩම්, යාන වාහන, දූ දරුවෝ, රට, රාජ්‍ය ආදී මේ භෞතික සම්පත් සියල්ලම ලං කරගන්න. තමන්ගේ කය පිනවන්න. මේ කය පිනවීම අතහැරීම තමයි සාමාන්‍ය පැවිද්දා සිදා කරේ. ඒ බෝධිසත්වයන්ට තේරෙනවා මේ කය බිනවන්න රජකම් කරා වෙනත් වැඩ කරා මේ දුකෙන් නිදහස් වෙන්න බෑ. එහෙනම් දුකෙන් නිදහස් වෙන්න මේ කය පිනෝන එක හක් කරගන්න ඕනේ. ඒකට මේ කයට ලබා දෙන්න පුළුවන් ස්වરૂප දෙකක් තියෙනවා. එකක් තමයි කයට දුක් දෙන එක, අනික සැප දෙන එක. දැන් බෝසත්ත්වෝ අවුරුදු 29 දී තේරුම් ගන්නේ මේ කයට සැප දීලා කවදාවත් සත්‍ය හොයන්න බෑ. සත්‍යයට ළඟා වෙන මාර්ගයක් නෙමෙයි. කොයිතරම් දුරට මිල මුදල් හම්බ කරලා සැප සම්පත් ලබාගෙන අධ්‍යාපන කටයුතු ලබාගෙන මේ කයට ශරීරයට යම්කිසි සැපයි කියලා හිතන දේක් ලබා දුන්නට මේ කෙලවරක් නෑ කියන එක තේරුම් ගන්න තමයි ගිහිගෙයි කලකිරිලා පැවිදි බවටපත් වෙන්නේ. දැන් මෙහෙම පැවිදි වුණාට පස්සේ උන්වහන්සේ හොයන්නේ කල්පනා කරන්නේ කොහොමද මේ සත්‍යයට ඇති වෙන දුක මේ ඉන්ද්‍රිය හයෙන් ස්කන්ධාසාදී ඉන්ද්‍රිය හයෙන් සත්‍යයට ඇති වෙන දුකෙන් නිදහස් වෙන ක්‍රම දන්න කවුරු හරි ගුරුවරු ඉන්නවද කියලා මුලින්ම බලන්න. මේ ගුරුවරු සොයාගෙන පැවිදි ජීවිතයේ ගත කරනකොට මුලින්ම උන්වහන්සේට මුණ ගැහෙනවා ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්. ඒ ගුරුවරයා ආලාර කාලාම. මේ ආලාර කාලාම තවුසා යම්කිසි විදිහක මේ අස්කන්නාසාගේ ඉන්ද්‍රයන් පුහුණු කරලා ඒ පුහුණුව හරහා తాවකාලිකව දුකක් නැතුව ඉන්න පුළුවන් ක්‍රමවේදයක් වෙලා තියෙනවා. ඒ ක්‍රමවේදයට අපි කියන්නේ අරූපාවචර රූපාවචර ධානය කියලා. මේ රූපාවචර ධානය ලබා ගන්න නම් මිනිස්යා විසින් මිනිස්යාට උපත්යෙන් ලැබිච්ච අස්කන්නාසාදී ඉන්ද්‍රිය 6. මනස කියන ඉන්ද්‍රිය පුහුණු කළ යුතුයි. දැන් බෝධිසත්වෝ මේ මනස පුහුණු කිරීමෙන් දුක නැති තැනකට ලං වෙන බව මීට පෙර තේරුම් අරගෙන නැහැ මේ ජීවිතේ. අතීතයේදී සංසාරේ තියෙනවා පුහුණු වෙලා. නමුත් උන්වහන්සේ මනස පුරුදු කරලා තියෙනවා ඉතින්. මේ ජීවිතේ පුරුදු කරා. ඒ පුරුදු කරේ මේ මනසින් දුක නැති කරගන්න නෙමෙයි. මනස පුරුදු කරේ විවිධ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගැනීමට. අධ්‍යාපන කටයුතු වලට හා ශිල්ප ශාස්ත්‍ර පුහුණු වෙනවා කියන්නේ මේ මනස පුරුදු කිරීම. මේක පින්වතුනි මිනිස්යාට උරුම දෙයක්. දැන් මේ පින්වතුන් වුණා තම තමන් තම තමන්ගේ ශක්ති මට්ටමින් මේ ජීවිතය තුළ ඒ සහභාගී වුණ ලදරු පාසලේ සිට සමහර අය විශ්වවිද්‍යාලය දක්වා ලබාගත් අධ්‍යාපනය ඇත්තටම මේ මනස පුහුණු කිරීම. ඒ මනස පුහුණු කරපු ක්‍රමයක්. හැමෝටම තේරෙනවා හැමෝම පිළිගන්නවා වර්තමානයේ මේ උගත්කම වටින දෙයක්. ඒ බෝධිසත්වයන්ට ඒ තමන්ගේ බෝධිසත්ව ජීවිතයේ තුළ මේ උගත්කම වටින දෙයක් කියලා එයා ඒ සමාජයේ වැඩිහිටියෝ පෙන්නවා ඒ වගේම මේ උගත්කම පුහුණු වෙන්න බෝධිසත්වය මුල ඉඳලා මහන්සි වුණා ප්‍රතිඵලය වුණේ එවකට තිබිච්ච ඉහළම අධ්‍යාපනයේ වන ඒ ත්‍රිවේදය බොහොම අඩු කෙටි කාලයකදී බෝධිසත්වය ඉගෙන ගත්තා ඒක මනස උක්මුණු කිරීම. ඒ වගේම ඒවකට තිබිච්ච ශිල්ප ශාස්ත්‍රවල ඒ යුද්ධයකට අවශ්‍ය කරන රජ කෙනෙකුට අවශ්‍ය කරන යුද පුහුණුව කඩු පුහුණුව ඒ වගේම දුණු පුහුණුව අස්ව අස්වැයන් පැදවීමේ පුහුණුව ඒ වගේම හස්තියෙන් මෙල්ල කිරීමේ පැදවීමේ පුහුණුව මෙන්න මේ වගේ ශිල්පත් ගාක් ඉගෙන ගත්ත බොත්සත්. මේ සෑම අධ්‍යාපනයක්ම සෑම ශිල්ප ශාස්ත්‍රයක් එහෙනම් මනසේ පුහුණු කිරීම. මනස පුහුණු කිරීම. ඒ වර්තමානයේ ඔබ සාමාන්‍ය ජීවිතයේදී මේ මනස පුහුණු කරලා ලබා ගන්නවා අධ්‍යාපන ශාස්ත්‍රය. දැන් බෝධිසත්ව තේරුම් ගන්නවා මේ අධ්‍යාපනයේ හෝ ශිල්ප ශාස්ත්‍ර පුහුණු කිරීම තුලින් මනසේ සංසාරයෙන් කෙලවරක් හෝ දුකෙන් මිදෙන්න බෑ. උන්වහන්සේ තේරුම් අරගෙනමයි නිවසෙන් පිට වෙන්නේ. නමුත් මේ මානසික தත්ත්වයේ තියෙද්දී ඊට වැඩිය සුවිශේෂී වටින ගුරුවරයෙක් හම්බ වෙනවා ආලාරකාලාම ඒ ගුරුතුමාගේ පුහුණු කිරීම ඊට වෙනස්. ඒ ආලාරකාලාම තවසත් බෝසත්යන්ට පුරුදු කරනවා මේ මනස පුහුණු කරනවා හැබැයි 아무තු පුහුණුවක්. අර ශිල්ප ශාස්ත්‍ර අධ්‍යාපනයේට මනස පුහුණු කරනවා වගේ එකක් නෙවෙයි. මේ විදිහට මනස පුහුණු කරොත් ඒ ලැබෙන ඵලය తాවකාලිකව දුකෙන් මිදෙනවා. ඒ පුහුණුවෙන් ලැබෙන ඵලයෙන් දුකෙන් මිදෙනවා తాවකාලිකව. දැන් මේ පුහුණු ක්‍රමේ අපි ඉගෙන ගන්න ඕනේ අර මම මුලින් දේශනා කරපු පැහැදිලි කරපු අර අන්ත දෙක තේරුම් ගන්න. මේ අන්ත දෙක තේරුම් ගන්න නම් මේ බෝධිසත්වගේ සහ පස්වග මහණුන්ගේ අධ්‍යාත්මික පුහුණුව ගැන ශ්‍රාවකයා දැනගත යුතුයි. දැන් බලන්න ඒ ආලාරකාලාම තවුසා බෝධිසත්වයන්ට වගේම ඊට පෙර පස්වග මහණුන්ට ඉගැන්වුවා යම් කිසි මානසික පුහුණුවක්. මේක ඉන්ද්‍රියක්, උපත් ඉන්ද්‍රියෙන්ද මිනිස්සෙකුට ලැබිච්ච උපත් උපත් ඉන්ද්‍රිය හයෙන් එක ඉන්ද්‍රියක් තමයි මනස. මේ මනස අරූපාවචරය දක්වා දිනු කරගන්න. රූපාවචරය දක්වා දිනු කරගන්න. මේ ආලාර කාලාම තවුසා බෝධිසංඛ්‍යයන්ටත් උගන්වලා තියෙනවා. පස්වක මහණුන්ටත් උගන්වලා තියෙනවා. තවත් ගෝලයේ ගොඩාක් විශාල සංඛ්‍යාවකට උගන්වපු බව සාහස්‍යතුව අපේ පොත්පත්වල සටහන් වෙලා තියෙනවා. ඒ පුහුණුවේ තියෙන සුවිශේෂී භාවය තමයි ඒ රූපාවචර මානසික தත්ත්වය ලබා ගන්න මනස පුහුණු කරනකොට මෙන්න මේවා වැදගත්ම සාධක. උපත්යේ මිනිස්යාට හිමි වෙලා තියෙන ඇස්, කන්, නාසය, දිව, කය, කියන මෙන්න මේ පංච ඉන්ද්‍රිය తాවකාලිකව මරලා දාලා නැත්නම් කලන්තේ හදලා තමයි මේ රූපාවචර මානසික පුහුණුව ලබා ගන්නේ. නැත්නම් කෙටියෙන් කියනවා නම් රූපාවචර ධානයක තියෙන ගුණය ඒක මනසේ පුහුණුවක්මයි පුහුණුවකින් ලැබෙන්නේ. විධිමත් පුහුණුවක් ඒක. ඒ විධිමත් මානසික පුහුණුව ලැබෙනකොට ධානයක ඉන්නකොට ඒ පුජ්‍යලයාගේ ඇස් කන් නාස දිව කය කියන පංචේන්ද්‍රිය తాවකාලිකව කලන්තයටපත් වෙලා නැත්නම් අක්‍රිය වෙලා. මේක තමයි මේ භූමියේ විශේෂත්වය. ඒකම ධර්මානුකූලව මේ රූපාවචර මානසික පුහුණුවකදී ධානයකදී මානස මනස තුල නීවරණ ධර්ම තියෙන්න බෑ. එතකොට මේක උත්තරීතර මනුෂ්‍ය ධර්ම පුහුණුවක්. මිනිසෙගේ උත්තරීතර ස්වરૂපයක් කියලා පසුව බුද්ධත්වයෙන් පසුවත් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. නමුත් දැන් මේ පින්වතුනොත් මනස පුරුදු කරලාම තමයි මේ ජීවිතය තුළ යම්කිසි උගච්ඡාමක් සහතිකයක් ලබා ගන්න. ඒ වගේම ওই ගෙවල් දොරවල් වල උයන්ඩ පියන්ඩ පවා ශිල්පී ඥානයක් ලබා ගත්තේ ඔය තම තමන්ගේ මනස පුහුණු කරලා තමයි. වර්තමානයේ හුඟක් වෙලාට අපි සලකනවා වටිනා දෙයක් විදිහට පිළිගන්නවා අධ්‍යාපනයෙන් මේ මනස පුහුණු කිරීම තමයි වටින්නේම කියලා. මේ බුදුහාමුදුරුව මේ අධ්‍යාපනය අධ්‍යාපනය හරහා මනස පුරුදු කිරීම ඒතරම් වටිනවා කියලා දේශනා කරන්නේ ඒ දුයිට වැඩිය වටිනවා කියලා උන්වහන්සේ දේශනා කරනවා. මනස යම්කිසි පුජ්‍යලේ රූපාවචර හෝ අරූපාවචර தත්වයට පුරුදු කරනවා. ඒක manussත්වයේ ඉක්මෝල කරන පුහුණුවක් කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. ඒකට හේතුව තමයි දැන් අපි අපේ ජීවිතය තුළ මේ අධ්‍යාපන කටයුතු හෝ ශිල්ප ශාස්ත්‍රය සඳහා හුඟා පුහුණුවක් ලබන මනස ඒකෙන් කොච්චර ඉහළට ගියාද මේ ශිල්ප ශාස්ත්‍ර හෝ අධ්‍යාපනය සඳහා මනස පුහුණු කිරීමේදී අපි භාවිතා කරනවා අපි ළඟම මේ manussත්වය උරුම කරලා දීපෝ පංච නීවරණ වල සහයෝගී. එන සියලු ගච්ඡම් පුහුණු වෙන්න නීවරණ වල උදව් ඕන. සියලුම ශිල්ප ශාස්ත්‍රවලදී මේ නීවරණ උදව් අරගෙන තමයි අපි පුහුණුව ලබන්නේ. ඒත් එක්කම අර රූපාවචර ධානය වලට පුහුණු කරනකොට මනස විතරක් තනි කරගෙන ඇස් කන් නාසාදී ඉන්ද්‍රයන් පහම විසන්දි වීමක් හෝ කලන්ත හැදීමක් ඒ පුහුණුවේදී ලැබිය යුතුයි. නමුත් මේ ශිල්ප ශාස්ත්‍රාදී දේවල් අපි ඉගෙන ගන්නකොට පුහුණු වෙනකොට අස්කන් ආසාදී ඉන්ද්‍රියන් වල උදව්වක් අපිට ලබා ගන්න වෙනවා. ඒක නිසා මේ අස්කන් ආසාදී ඉන්ද්‍රියන් වල උදව් අරගෙන ශිල්ප ශාස්ත්‍ර වගේ දේවල් වලට මනස පුරුදු කිරීම බුදුහාමුදුරුවෝ වටිනාම දෙයක් විදිහට කලකන්නේ. ඒක කරන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. ඒක නිවන් අවබෝධයට සංසාර විමුක්තියට එච්චර බලපාන පුහුණු කිරීමක් නෙමෙයි. මේ විදිහට මේ පස්වග මහණුන් සහ බෝධිසත්වයෝ ඒ කාලේ අර උද්දකාරව පුත්‍ර කියන ගුරුවරයා ළඟ මේ මානසික පුහුණුව ලැබුවා. ඒකේ ප්‍රතිඵල වශයෙන් උද්දකාරාම පුත්‍ර ඉගැන්නුවා ආලාර කාලාම කියන කවුස ඉගැන්නුවා රූපාවචර හතරවෙනි ධානය කියන මානසික මට්ටමට බෝධිසත්වයන්ගේ මනස පුරුදු කරගන්න. මේ බෝධිසත්වයෝ කල්පනා කරනවා මෙතන සත්‍ය තියෙන විදියක් නෑ හේතුව මේක දුක නැතුව තියෙන්නේ මේ ධානයක ඉන්නකොට විතරයි. ධානයකට ඉන්න නම් මේ ගුරුතුමා කියන විදිහට භාවනාවක යෙදෙන්න ඕනේ. භාවනාව අත්හැරියම ඒ කුහුණුව අතරින වෙලාවේදී නැවත පෙර අර ගිහි ජීවිතය ගත කරා වගේම අනික් ඉන්ද්‍රියන් වලින් දුක පැමිණෙනවා. ඒක නිසා මෙතන දුකේ නිමාව නෙවෙයි සංසාරයේ නිමාව නෙවෙයි කියන ස්ථීර අදහස බෝධිසත්වය තේරුම් අරගෙන ඊළඟට තව ගුරුවරු හොයාගෙන යනවා. මෙහෙම යනකොට තව ශ්‍රේෂ්ඨ ගුරුවරෙක් හම්බ වෙනවා. එයා තමයි උද්දකාරාම පුත්‍ර. මේ උද්දකාරාම පුත්‍රත් අර ආලාර කාලාම වගේම මේ මනස පුහුණු කරලා තවත් ඉහළට මනස පුරුදු කරන ක්‍රමයක් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා වගේම උගන්වනවා. එය අරූපාවචර මානසික පුහුණුව. අරූපාවචර මානසික පුහුණුවේදී අර මුලදී වගේමයි පංච නීවරණ යටපත් වීමක් අවශ්‍යයි. ඒ වගේම උප්පත්තියෙන් ලැබිච්ච අස්කන්නාසාදී ඉන්ද්‍රිය පහෙන්ම යම්කිසි විදිහක తాවකාලිකව කලන්ත වීමක් හෝ මැරී යෑමක් අවශ්‍යයි අරෝභවචර ධාන පුරුදු කරන්න. දැන් මේ පුහුණුවත් ඉහළින්ම කෙටි කාලයෙන් බෝධිසත්වය ලබා ගන්නවා. ලබාගෙන උද්දකාරාම පුත්‍ර ගුරුවරයා පෙන්නන අවසාන මානසික පුහුණුව වන නේව සංඥා නා සංඥා කියන ධ්‍යාන සත්‍යයක් ලබනවා. එතකොට මේ ධ්‍යාන සත්‍යයක් ලබාගෙන බෝධිසත්වෝ ස්ථීරව ප්‍රකාශ කරගන්නවා ප්‍රකාශ කරනවා. මං හිතන මං හොයන දුක නැත්නම් මෙතන නෑ හේතුව. මේ ධානයේ ඉන්නකොට දුක නෑ. නමුත් හැම වෙලෙම ධානයේ ඉන්න බෑ. භාවනාව නැවැත්වාම ධානයෙන් පිරිනව. එතකොට අනිත් ඉන්ද්‍රයන් හයම එකතු වෙලා අර සාමාන්‍ය ජීවිතයක තියෙන සාමාන්‍ය කුජලයකට දැනෙන දුක වහ ගන්නවා නැත්නම් දුකෙන් පෙළෙන්න සිදු වෙනවා. ඒ නිසා මං හොයන සත්‍ය මෙතන නැහැ. මෙතන නැහැ කිව්වම තව දෙයක් බුද්ධත්වයෙන් තේරුම් ගන්නවා. මේ මිනිස්යාට හෝ මේ ලෝකේ ඉන්න කාට වුණත් මනස පුහුණු කරන්න පුළුවන් උපරිම මට්ටම මෙය. ඒක උද්දකාරම් පුත්‍ර ගුරුවරයා කියා දෙනවා. එහෙනම් මනසේ පුහුණු කිරීමෙන් ලැබෙන උපරිම ඵලය තමයි නේව සංඥා නා සංඥා කියන ධානය මට්ටම. මේ ධානය මට්ටමට වැඩිය මනස පුරුදු කරන්න විදිහක් මේ ලෝකේ නැහැ. කිසිම සත්‍යයකට බෑ. බොජ්ජත්ත්‍ය තීරණය කරනවා එතෙන්දී එහෙමනම් මනස පුරුදු කිරීමෙන් දුක නැති කරන්න බෑ. ඔබ හොඳ තීරණාත්මක අවස්ථාවක් බෝධිසත්වයන්. දැන් මේ වර්තමානයේ බණහන පින්වතුන්ට මේක මේ ධර්මය මේ අදහස තේරෙන්නේ හේතුව බොසත්ත්ව තනිකරම තීරණයක් ගන්නවා එහෙනම් සත්‍ය සොයන්න නිවන් අවබෝධයට මේ මනස පුහුණු කිරීමෙන් කරන්න බැරි දෙයක් කියලා මෙතන තීරණයකට එනවා එහෙනම් මේ පුහුණුව තවදුරටත් කොච්චර දුරට කරාත් මනස පුහුණු කරලා නිවන් දකින්න බෑ මේ අදහස බෝධිසත්වය ප්‍රකාශ කරනවත් එක්කම එදා ඉන්දියාවේ සිටියේ මිනිස්යන්ගෙන් අර උද්දකාරාම පුත්‍ර ළඟ හිටියේ ශ්‍රාවකයන්ගෙන් පස් දෙනෙක් විතර මේ මතය අනුමත කරනවා. එන්නේ පස් දෙනා තමයි පස්වගමහන්. ඊට පස්වගමහන් තීරණය කරනවා බෝධිසත්වය වගේම මනස පුහුණු කරලා නිවන් දකින්න බෑ. නිකන් නෙමෙයි මේක අනුමත කරන්නේ ඒගොල්ලෝ මේ අරූපාවචර ධානය දක්වාම නැත්නම් නේව සංඥා නා සංඥා කියන ධානය දක්වාම පස්වගමානෝ තමා තමන්ගේ මනස පුහුණු පුරුදු කරලා මේ විදිහට අධ්‍යක්ෂින් ඇතුව මේ හය දෙනා විසින් මනස පුරුදු කරලා සත්‍ය නෑ කියන තීරණයට ඇවිදින්න තවත් දඹදිව මෙවැනි ගුරුවරු නැහැ කියන එකක් අවබෝධ කරගෙන ඒ බෝසත්ත්වයතු ඇතුළු පසක මහණුන් මේ පස් දෙනා හය දෙනා වහන්සේ දැන් සත්‍ය තමන්ම හොයාගන්න ඕනේ කියන තීරණය උඩ අර උද්දකාරාම පුත්‍ර ගුරුවරයාගෙන් වෙන් වෙලා තනියම සත්‍ය හොයන්න යනවා. මේ අනකොට පින්වතුනි දැන් මනස පුරුදු කරලා සත්‍ය නැත්නම් මිනිස්සෙකුට තියෙන ඉන්ද්‍රිය 6 නම් යම් කිසි විදිහක සත්‍ය ලැබෙන්න තව ඉන්ද්‍රියක් අපිට අවශ්‍ය වෙනවා කියන එක අර 6 දෙනා වහන්සේම තීරණය කරනවා. ඒ තීරණය උඩ හැමෝටම අත්දැකීම් තියෙනවා එදා කාලේ ඉන්දියාවේ තිබුණු ඒ වන විටක් විමුක්තිය මෝක්ෂය කියන ධර්මය හොයාගත්ත ශ්‍රේෂ්ඨ ජනප්‍රිය පුජ්‍යලෙක් හිටියා. ඒ පුජ්‍යලයා තමයි ජෛන මහාවීර. ඒ ජෛන මහාවීරතුමා විමුක්තිය හොයාගත්තා කියලා පැහැදිලි කරන්නේ මනස පුරුදු කිරීමෙන් නෙවෙයි. ශරීරය කය පුරුදු කිරීමෙන්. ඒ කය පුරුදු කරනකොට අර මනස වගේ හුඟා බෙදීම් වලට විවිධ තල නැහැ. විවිධ ශේත්‍රක් නැහැ. මේ කයේ තියෙන ස්වરૂප දෙකයි. කයට මේ අසත්‍යයකට කරන්න පුළුවන් කොච්චර දේවල් කයට එකේකේව දේවල් කරාට සිද්ධාන්ත අනුව මේ කායික ක්‍රියාවලියේ දකින්න පුළුවන් වෙන්නේ කයේ ස්වરૂප දෙකයි. එකක් තමයි මේ කයට සැප දෙන එක, අනික තමයි කයට දුක් දෙන එක. දැන් අපි ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන දූ දරුවෝ මිල මුදල් රට රාජ්‍ය ඒ වගේම වතු පිටිය ඕන දෙයක් අරගෙන මේ කයට යමක් දෙනවද ඒ දෙනතුල් දෙනේ වතුල භෞතික සම්පත් කොච්චර තිබුණත් අවසානයේ කය තේරුම් ගන්න කාරණා දෙකයි. එකක් දුක අනික සැප. දැන් ඔය සත්‍ය තේරුම් ගත්තර ජෛන මහාවීරතුමා රජ කෙනෙක්. එයා රාජ්‍ය අත්හැරලා මේ සත්‍යයට විමුක්තිය ලබා දෙන්න ඕනේ කියලා මේ කයට අවුරුදු 12ක් දුක් දීලා. ඒ කියන්නේ තුමාත් එතකොට පිළිගන්නගෙන තියෙනවා කයට සැප දීලා සත්‍යයක් හොයන්න බෑ. කයට දුක් දීලා සත්‍යයක් හොයන්න පුළුවන් කියන චේතනාවෙන් විශ්වාසයෙන් අවුරුදු 12ක් කයට දුක් දීලා බලලා අලුත් ධර්මයක් ගොඩනගනවා. ඒ ධර්මය තමයි ජෛන ධර්මය. මේ ජෛන ධර්මයේ හුඟක් ප්‍රසිද්ධ ධර්මයක් ඒ වන විට දඹදිව මේ බෝධිසත්වයෝ ඒ වගේම පස්වග මහණොත් මේ ජෛන ධර්මයේ තියෙන අඩුවක්, දෝෂයක් දැකලා තියෙනවා. ඉස්සෙල්ලා. ඒක සංසාර විමුක්තිය නෙවෙයි විමුක්තිය මාර්ගයේ යන්තිසි ගුණාංග ටිකක් කිව්වට සැබෑ සංසාර විමුක්තිය එතන නෑ කියලා බෝධිසත්වයේ දන්නවා. ඒ වගේම පස්වග මහණොත් දන්නවා. දැන් මෙන්න මේ සිද්ධිය කියන නිසාවෙන් අර සත්‍ය හොයන්න චේතනාව මේ හය දෙනාගේ තියෙන අවස්ථාවේදී හය දෙනාගේ මනස යොමු වෙන්නේ අර ජෛන මහාවීර කරපු පුහුණුවටයි. කයට දුක් දීමෙන් තමයි එහෙනම් සත්‍ය හොයන්න පුළුවන් වෙන්නේ. ජෛන මහාවීරතුමා සත්‍ය හෙව්වේ නැතුවට එතුමාට යම්කිසි අඩුවක් දෝෂයක් ඇති ඇති වෙන්න ඇති. අපි හරියට හෙව්වොත් ශරීරයට දුක් දීලා මෙන්න මෙතන සත්‍ය තියෙනවා කියන ඒකමතික තීරණයට පස්වග මහණුන් හා බෝධිසත්වයෝ මේක තමයි තීර්ණාත්මක තැන. මේ තීරණයට ඇවිදිලා දැන් පස්වග මහණුන් ගත්තම වයසයි. ශාරීරිකව කායිකව දුර්වලයි. බෝධිසත්වයේ තරුණයි. එහෙමනම් මේ හය දෙනාගෙන් සුදුස්සා වෙන්නේ කයට දුක් දීලා සත්‍යව යන්න බෝධිසත්වයේ. පස්වග මහණුන් මේකට උදව් වෙනවා. උදව් වෙලා දැන් බෝධිසත්වයෝ පමණක් මේ කයට දුක් දීලා සත්‍ය සෙවීමට නැත්නම් කායික පුහුණුවකින් සත්‍ය සෙවීමට ආරම්භ කරනවා. දැන් මේ පස් පස් දෙනාම නැත්නම් මේ බෝධිසත්වය ඇතුළු පස්වග මහණුන් ඇතුළු හය දෙනා වහන්සේම හයට සැප දීමෙන් සත්‍ය නැහැ කියන එකේ එක අන්තයක් අත්හැරලා ඉන්නේ. ඒකට හේතුව තමයි බෝධිසත්වයත් අවුරුදු 29 දී අන්තයක් ඇරියා. පස්වග මහණුන් ඊට හුඟා කාලයකට පෙර පැවිදි වෙච්ච අය. එහෙනම් ඒ පැවිදි වෙන කාලයේම ශාරීරියට සැප දීලා සත්‍ය නෑ කියන ඒකායන විශ්වාසය පස්වග මහණුන්ගේ තියෙනවා. දැන් එහෙමනම් මේ දුෂ්කර ක්‍රියාව ආරම්භ වෙනකොට බෝධිසත්වය සහ පස්වග මහණුන් අතර මෙන්න මේ දැක්ම පැහැදිලිව තිබුණා. මොකද්ද? පළවෙනි එක තමයි බෝධිසත්වයොත් විශ්වාස කරා, පස්වග මහණුනුත් විශ්වාස කරා. තව දුරටත් මනස පුරුදු කරලා සත්‍ය ලබා ගන්න බෑ. එහෙනම් කය පුරුදු කිරීමෙන් තමයි සත්‍ය ලැබෙන්නේ. ඔය විශ්වාසයක් තිබුණා. කය පුරුදු කරන්න පුළුවන් අන්ත දෙකයි තියෙන්නේ. එක අන්තයක් තමයි කයට සැපදීම, අනික් අන්තය තමයි කයට දුක් දීම. දැන් එහෙමනම් කයට සැප දීලා සත්‍ය නෑ කියන එක මේ හය දෙනා වහන්සේ මෙහි කියා. ඉතුරු වෙලා තියෙන කයට දුක් දීමෙන් සත්‍ය ලබා ගන්න පුළුවන් කියන ඒකායන තුරුම්බුව විතරයි. දැන් මේ තුරුම්බුව අපේ ඇතුව බෝධිසත්වය කයට දුක් දෙනවා. නමුත් බෝධිසත්වය පොඩ්ඩක් වෙනස් වෙනවා. මගදී බුද්ධ අංකුරයක් නිසා මේ උන්වහන්සේට තේරෙනවා මේ කයට දුක් දීගෙන යනකොට සත්‍ය ලැබෙන ක්‍රමයක් නෙවෙයි මේක කියලා ඒක වහාම පස්වග මහණුන්ට කියනවා. මට තේරෙන්නේ මේකෙන් ඇති බලක් නැහැ. ඒකට පස්වග මහණුන් මේ මතයට එකඟ වෙන්නේ අමනාප වෙලා බුද්ධ ගයාවෙන් ඈතට යනවා. සාරාණාත් වලට යනවා. බුද්ධත්ව එතනින් හාට කයට සපක් නැතුව දුකක් නැතුව මැදක් වෙනවා අන්න එතන සත්‍ය ලැබෙනවා. දැන් අද දවසේ කාල වේලාව ඉක්ම යනවා. මෙන්න මේ තැනට කයට සැපයි දුකයි දෙකම අත්හැරලා මැදට ගිය තැන බුදුහාමුදුරෝ අවබෝධ කරගත්තා වූ සත්‍ය තියෙනවා. මෙන්න මේ කතාව බුද්ධත්වයෙන් පස්සේ අර පස්වං වහනුන්ට ප්‍රකාශ කිරීම තමයි දේවේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බා කියන මුල්ම වචන පේයි. දැන් මේ දේ අහනකොට බස්සල මහණුන්ට අලුත් ධර්මයක් තේරෙනවා. අපි ඊගාව ධර්ම දේශනාවේදී මේ ධර්මයේ තියෙන වටිනාකම දිගින් දිගටම කතා කරමු. අද දවසේ මේ ශ්‍රවණය කරපු ධර්මයේ මතක් කරගෙන නැවත නැවත මතක් කරගෙන ඊගාව දවසේදී පැහැදිලි කරන මේ අන්ත දෙකේ මොනවද කියන එක අපි ධර්මානුකූලව විග්‍රහ කරන්න මහන්සි ගමු. බලාපොරොත්තු සෙත් ප්‍රාර්ථනා වගේම පාරලෝ වශයෙන් අවසානයේ බලාපොරොත්තු වෙන නිර්වාණ සාන්තිය අත්පත් කර ගැනීමට මේ කුසල් එකසේ හේතු වේවා කියන ප්‍රාර්ථනය ඇති කරගමු. ඒකම මේ ධර්ම දේශනාවට සවන් දුන්නා වූ මෙදිරියට පැමිණි සෑම දෙනාටම ඒ වගේම නිවෙස්වල ඉඳලා ගුවන් විදුලියෙන් ධර්ම ශ්‍රවණය කරන සෑම දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ ධර්මයේ හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනය හැමදෙනා එක්කම ඇති කරගමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරාන් රාක්කාන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරාන් රාක්කාන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරාන් රාක්කාන්තු ලෝක සාසනං සාත් සාත් ගම්සත් ප්‍රයතුන් සූත්‍රය ඇසුරෙන් චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව ධර්මානුකූලව පැහැදිලි කර දුන් දේශකයන් වහන්සේට අපි ආශිර්වාද කරමු. උන්වහන්සේ කරන මේ උදාර මෙහෙවර තවදුරටත් කරගෙන යාමට හැකි ශක්තිය දැයි ලැබේවා. තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබ සියලු දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවය ලැබේවා. උන්වහන්සේ පතන බෝධියකින් උන්වහන්සේට නිවන් අවබෝධ වේවා. එමෙන්ම මෙලොවට දායාද කළ මෑණියන් වහන්සේට හැදුවලු පියතුමාටත් මේ පින ඒකාකාරවම පිහිටේවා. අද සෙනසුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ කොරණ පොකුණු විට විනයාලංකාරාම ආදිවාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ. ඔබලතුන් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 012 69 71 40 දුරකථනයේ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.